ලලිත කලාලය ලලිත කලාලය සංගීතය හදාරන සිසුන්ට මෙන්ම සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය. වැඩසටහන ඉදිරිපත් කළා ගුවන්විදුලියෙහි නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්දදාස බෝගොඩ සංගීතය යනු වචන වෙනුවට ස්වර උපයෝගී කරගෙන ලියනු කියනු ලබන විශ්ව භාෂාවක්. එසේ ලියවෙන ස්වරමාලා ගයා හෝ වයා හෝ නිපදවන නාදය අසන්නා තුල 아무තු අපූරු හැඟීමක් ආනන්දයක් චමත්කාරයක් ජනිත කරවීමට සමත් වෙනවා සංගීතය මාධ්‍ය කොටගත් කලාකරුවා ලෝකය හමුවේහි නොඑක් භාවික හැඟීම් පිළිඹිබු කිරීමට සමත් වන්නේ ඉහතකී විශ්වයජනක ශක්තිය සංගීතමය නාදයේහි රැඳී පවත්නා හේයි. ප්‍රීතිය, භීතිය, ශෝකය, සන්ත්‍රාසය, හාස්‍ය, රතිය, નિરાශාව, විරාගය, පිළිකුල, సౌందර්යය, පවිත්‍රතාව, උදාරතාව, ලෞතුරාව ආදී සෑම ආකාරයකම හැඟීමත් සංගීතයෙන් පල කළ හැකි බව විමල් අබේසුන්දර ශූරීන් සඳහන් කරනවා. මිනිසා ഘോഷාව ප්‍රිය කරන්නේ නැහැ. ඔහුට අවශ්‍ය වන්නේ ഘോഷාවෙන් කන් රිදවීම නොව මధుර නාදයෙන් කන් පිනවීම. රසිකප්‍රිය ಭಾರತೀಯ ජනතාව සංගීතය ගාන්ධර්ව වේදයයිද නම් කරනවා. අද ලලිත කලාලය වැඩසටහනින් ಭಾರತයේ කලකට පෙර නිෂ්පාදිත චිත්‍රපට කීපයක අතිශයින් ජනතාවගේ මතකයේ රැඳුණු ගීත හා ඒවායේ අනුවාදන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා 1976 වසරේ කභී කභී චිත්‍රපටයට මුකේෂ් හා නතා මංගেশකර් ගැයූ ගීතය කභී කභී mere dil mein khayal جانتا ہوں کہ تو غیر ہے مگر یوں ہی میں جانتا ہوں کہ تو غیر ہے مگر یوں ہی کبھی کبھی میرے دل میں خیال آتا ස්පාඤ්ඤයේ උපත ලැබූ පර්දා සහිත තත්වාදයක් গিitarය. එය වැඩි දියුණු කොට විදුලිය කවා හඬ නිකුත් වන්නට සැලැස්වීමෙන් විදුලි গিitarය නම් වනවා. ඉහත අප ඇසූ ගීයේ අනුවාදනය විදුලි গিitarයෙන් ඉදිරිපත් කරන්නේ සුනිල් ගංගුලි ශිල්පියා. Thank you. මතක නිෂ්පාදනය වූ සාජන් චිත්‍රපටයේ අනුරාධා පෝද්වාල් විසින් ගැයූ අතිශය ජනප්‍රිය ගීතයක් දැන් රසවිඳින්න. Thank you. پیار کر නාදය නංවනු ලබන වාද්‍ය භාණ්ඩ වායු හෙවත් සුසිර ඝණයට අයත් වෙනවා. එයින් වස් තඬුව සුවිශේෂී තනක් ගන්නවා. අපය වැඩි වශයෙන් හඳුන්වන්නේ බටනලාව යනුවෙන්. විශ්ව සංගීත ඉතිහාසයේ වස් දඬුව හෙවත් බටනලාව ලෝකයේ පහළ වූ පැරණිතම නලා විශේෂයසේ සලකනවා. මීට ඉහත ඔබ ඇසූ ගීතයේ අනුවාදනය ඉදිරිපත් කරන්නේ වාද්‍ය ශිල්පී ජානක බෝගොඩ. Thank you. 1965 වසරේ තිරගත වූ වක්ත් චිත්‍රපටයට මන්නාඩේ ගැයූ ඒ මෙරි ජොහාරා නම් ගීතය දැන් मेरी जोहरत भी तुझे मालूम नहीं تو ابھی تک ہے ہنسی اور میں جوان تجھ پہ قربان میری جان میری جان اے میری زہرت بھی تجھے معلوم نہیں تو ابھی تک ہے ہنسی اور میں جوان تجھ پہ قربان میری جان میری جان کہیں نہیں یہ شوقیاں یہ بات پن جو تجھ میں ہے کہیں نہیں دلوں کو جیتنے کا فن جو تجھ میں ہے کہیں نہیں میں تیری میں تیری آنکھوں میں پا گیا دو جہاں میں تیری میں تیری آنکھوں میں پا گیا دو جہاں اے میری زہد گی تجھے معلوم نہیں تو ابھی تک ہے ہنسی اور میں جوان کچھ پہ قربان میری جان میری جان تم میٹھے بول جان من جو مسکراک بول دے تم میٹھے بول جان من جو مستر کے بول دے تو دھڑکنوں میں آج بھی شراب رنگ بول دے وہ نم وہ نم میں تیرا آش تھے جاگ ام میں تیرا عاشق اے میری زہد بھی تجھے معلوم نہیں تو ابھی تک ہے اور میں جوان تجھ کے قربان میری جان میری جان اے میری زہد بھی تجھے معلوم نہیں تو ابھی تک ہے ہسی اور میں جوان तुझ पे कुर्बान मेरी जान मेरी जान දැන් මීට පෙර මන්නාඩේ ගායකයා ගැයූ ගීතයේ අනුවාදනය ඉදිරිපත් කරන්නේ වයි.එස්. මූල්කි ශිල්පියා.